නෑ හිත හිත නැති වෙන්න අවශ්‍යතාවයක් නෑ. හිත සැලෙන්නේ නෑ. උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ පේන අරමුණකුත් නෑ ඉස්සරව. ඒත් හිත නැසලී ඉන්නවා. ඒ අර උලඟට හැලෙන්නේ නෑ. මේක අපි හිතන්නේ වෙන්න බැරි දෙයක් කියලා. මේ කඹේ ඇවිදින වෙලාව. කඹේ ඇවිදිනවා අපි කුඩ දෙකක් අතට අරගත්තාම බැලන්ස් කරගෙන බැලන්ස් කරගෙන යනවා. රිලව් නම් නිකම්ම යනවා කුඩ ඕනේ නෑ උණ්ඩ. පුළුවන්. අපිට දැන් බෑ අපිට හිතෙනවා හැරමිටියකුත් ඕනේ අත්තලකුත් ඕනේ කියලා හිතනවා. මුදුවට පුරුදු කරාට පස්සේ කිසිම අරමුණක් පේන්නේ නැහැ. අරමුණ නැහැ කියන එක නෙමෙයි අදහස. ගමනක් යනවා. ඒක කවදාකවත් මේ ඒක සාමාන්‍ය ලෝකේ තියෙන සර්කස් වලට වඩා බොහොම අමාරු සර්කස් එකක්. ඒතරී යන්නේ නැතුව එහා පැත්තට යන්න බෑ. ඒ කියන්නේ අපේ අරමුණු මේ ඇහැ කන දිව නාසය අපි හිතන්නේ අපිට උදව් කරනවා කියලා අපි ඒකවලන කරන්නේ පුළුවන් තරම් රූප ශබ්ද ගන්ධ රස පෙනලා පෙනලා පවල පවල කවල කවල හුරදල් කර කර ඉන්න එකනේ. ඒකනේ බෝසත්තු කියලා කියන්නේ. නමුත් උකට වැඩ නතර කරාට පස්සේ කොච්චර නෝටි වෙනවද කියලා කොච්චර කැත වැඩ කරනවද කියලා දැනගන්න නම් ඇස් දෙක වහගෙන ඉන්න ඕනේ. එතකොට යාට රූප පිටින් පේන්නේ නැත්නම් හදාගෙන බලනවා. ශබ්ද පිටින් ආවේ නැත්නම් හදාගෙන අහනවා. ඒ ඇහෙන ශබ්ද ඇත්ත ශබ්ද වලට වැඩිය අපක්. හොඳට සජීවි. ඔක්කොම නතර කරන්න. ඒකල කියන්නේ ඌ ඔක්කොම මායා. ඕන දෙයක් වෙන්න පං ඕන දෙයක් ඇහැපං ඕන දෙයක් කරපං නමුත් මම අරමුණේ මේ නල්කෝ අරමුණ අරමුණකුත් නැහැ ඒත් කමන්නේ ආන්නේ මට්ටමට ගියාට පස්සේ තමයි තේරෙන පටන් ගන්න මේ ඉන්ද්‍රියන්ගෙන් සහ අරමුණු වලින් නටන නටවිල්ල කුප්පන කිප්පිල්ල නැතුව බෑ වගේ තමයි පේන්නේ මෙතන ගියාට පස්සේ නැතුවත් පුළුවන් ටික වෙලාවකට කියලා අල්ලලා දෙන්නකොට එතකොට අපි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයේ ගත කරන මුළු ජීවිතෙන් සුළු වේලාවක් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ තැනකට විඳුරන් හා බැඳිච්ච නැති විඥානය කියන එක අත්දකින්න පටන් ගන්නවා. මෙන්න මෙතෙන්ට යනකොට සක්කාය දිට්ඨිය අනිවාර්යයෙන්ම පුපුරු ගහලා තියෙන්න ඕනයි කියලා තමයි කියන්නේ. යම් කිසි කෙනෙකුට දැඩි නිත්‍ය සංඥාව කුමාර සැප කුමරි සැප බලාපොරොත්තු වෙනවා මෙතන පේන්නේ කරදරයක් අභග්යක් විනාශයක් වගේ. පුදන්න ලෑස්තිලා යන කෙනාට මැරෙන්න මැරේවා රැකෙන්න රැකෙමවා කියලා එයාට හිතනවා දැන් ඔන්න මගේ හිතානගේ හිතවිලි රටාව පුපුරනවා. තර්ක රටාව පුපුරනවා. ඒත් ඉන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? බුදුන් අදහන්න ඕන. තමන්ගේ සීලය අදහන්න ඕන නැත්නම් හිතින් දෙතනක් නැහැ. නැත්නම් මේ මේ පදනමක් නැතුව යනවා. එතෙන්දී බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කය පූජා කරන්න ඕනේ, සීලය මෙනෙහි කරන්න ඕනේ, හිතා ගන්න ඕනේ. ඕක මම දිගට යනවා. ආන්නේ මේ යන්න පටන් අරගත්තාම තමයි තේරෙන්නේ මේ මේ සාමාන්‍ය දාන දෙනවා අනිකුත් පින්කම් බොහෝම ලදරුයි. මෙතෙන්දි මේ තමන්ගේ ජීවිත පූජාව ඕන දෙයක් වෙච්චාවයි කියලා දෙන්න නම් අරවා දීලා දීලා දීලා සෑහෙන දානේ පුරුදු කළා තියෙනවා. මෙතන සාමාන්‍ය නරබිල්ලක් රූපෙට රූපයක් දීලා බෑ. මේ සවුබිල්ලක් රූපෙට රූපයක් මරණයට ප්‍රාණයට ප්‍රාණ ඉල්ලනවා. තමන්ව කැප වෙනවා. වෙන කාට ඒ වගේ මේක ලැබුවයි කියලා හිතමු අත්දැකීම කොච්චර සෞහෘදයකට උනත් දෙන්නත් බෑ. Taman ගන්න අද්දෙන් කාටවත් දෙන්න. මොකද එයා ලෑස්ති නැත්නම් ඒ විදිහට කැපකිරීමක් කරන්න එයාට ලබන්න බෑ. ඉතින් ඒ නිසා Tamanම පුදන්න ඕනේ. ඉතින් මේක බුදුහාමුදුරෝ දේශනා කරන මේගොල්ලෝ කිව්වට කැමති වෙන එකක් නෑ. තරුණ වයසේදී ජීවිතයේ භද්‍ර යවුවනේදී මුල් කාලෙදී කරගත්තොත් හරි කියලා. දැන් ටිකක් පමයිනේ. දැන් ඉතින් කෙස් පැහිලා වයසට ගිහිල්ලා අමාරුයි. මොකද එතකොට අර සෙල්ලක්කාර ගතිය නෑ. ජීවිතයත් එක්ක අර අභියෝග කරන ගතිය නෑ. ඉතින් අපි හිතමු අවුරුදු ඈ නෑ මං කියන්නේ මුල් කාලේදී මේ වගේ දෙයක් ගත්තොත් එහෙනම් ඒ ජීවිතේ කොච්චර පිපිච්ච එකක් වෙයිද කියලා හිතන්න බලන්න හැකි සංඥාවෙන් ඒ වගේම ජීවිතේ දිහා කවදාකවත් නොසැලෙන මහා වීර ගතියකටපත් කරනවානේ. ඉතින් ඒ පුද්ගලයාට ඉස්සරහට එන අභියෝගත් බොහොම ලේසියි ඇති කරගන්න. ඒ මොකද එහෙම කියන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඒක පුරුදු කරගත්ත පස්සේ ජීවිතේ හැරිම මේ හැකි සංඥාවක් සහිත ජීවිතයක් වෙනවා. වැඩි කාලයක් බුද්ධ විඳින්න පුළුවන්. දෙක තරුණ කාලේදී අධික්ක විදියට කාම ආශාව බල බලපත්‍ර වෙලා. ඒකට මේ පැත්තට එන්නෙත් නැහැ. මේ බණක් අහන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ. ඒ තියේදි කරනවා නම් ඒක ආශ්චර්යයක්. ඒක මේ මනුස්ස හිතකට හිතන්න බැරි දෙයක්. ඒ නිසා ඔය අපි මේ දවස්වල මීත්‍රිකලේ බණ කියවනවා. ඒකේ තියෙන පින්ඩෝල බාරද්වාජ සුවත් සූත්‍රයේදී ඒ උදේනි රජුරෝ ගිහිල්ලා ඒ තරුණ මදව තරුණ වයසේ ඉන්නේ පින්ඩෝල බාරද්වාජ ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වගේ කලු කෙස්සත්තා වූ ජීවිතේ පරම භද්‍රය වුණ වයසේ ඉන්නා වූ කෙනෙක් කොහොමනම් මුළු ජීවිතේ පුරා Brahmacharya අදිස්ථාන කරගෙන ඉන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ කියලා. අජිරවන්න අච්චර ලොකු අන්තපුරයක් තිබිලත් තවත් මදි. අර කුමාරගාට ගිහලා නා ඒ ස්වාමීන් වහන්සේ කොහොමද කියලා. ඉතින් දීර්ඝ සාකච්ඡාවක් යනවා. ඉතින් ඊට පස්සේ කියලා තුන බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා කියලා මේ ජීවිතේ පටම යාමේ කළු කෙස්තියේදී භද්‍ර යවුවනේදී මේක කරන්න පුළුවන්. විසාකාව කරා. පඬිත සාමණේරයෝ කරා. සංකීච්ච සාමණේරයෝ කරා. ඒත් මේවා පෙන්වුවා මුල් වයසේදීම. ඊට සෝවන් වෙන්න මේක වෙලා තියෙනවා. හත් අවුරුදු වයසේදී කරලා තියෙනවා. ඒ නිසා මේ මේ මේ කවුද ප්‍රජාපති ගෝතමියගේ මේ උදාන ගාතාවක සඳහන් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ භික්ෂුණී ශාසනය ඇති කෙරුවයි කියලා ඔබ වහන්සේ හිතමනාප කරගන්න එපා. භික්ෂුන්ට අනුග්‍රහ කෙරුවයි කියලා අනික් සාසනවල ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ බහ මම භාවනා කරා මගේ නියපොතු ඇඟල් හයක් දික් වෙනකම් මම භාවනා කරා කොණ්ඩ බිම ගෑනකම් භාවනා කරයි කියලා ඒගොල්ලෝ භාවනාකාරෝ කියලා කියන්න හැදුවට එක්කෙනෙක්වත් ස්වාමීන් වහන්සේ නිවන් දැක්කයි කියලා කියලා නැහැ. ඔබ වහන්සේගේ දාසනේ හත් අවුරුදු මල්මද කුමාරිකාවොත් නිවන් දැකලා තියෙනවා. මේක කරන්න දැනුමක් ඕනේ නැහැ. මේක කරන්න වෙන මොනම සුදුසුකමක්වත් ඕනේ නැහැ. හරියට බුදුහාමුදුරුවෝ කියන දේ අල්ලගත්තා නම් වයසේ බලපෑමක් නැහැ. ස්ත්‍රී පුරුෂ බලපෑමක් නැහැ. ඒක නිසා ඔබ වහන්සේගේ ශාසනයේ හත් අවුරුදු මල්මද කුමාරිකාවෝ අර සාතුන් අවුරුදු 60 70 භාවනා කරපු කෙනෙකුටවත් කරන්න බැරි දේවල් කරලා තියෙනවා කියලා. ඒක නිසා මේ දැනුමට ඔය කියන අරමුණ ඒකාකාර වුණත් විචිත්‍රතා නැති වුණත් එහිම හිත තියානින්න ඕන කියන එකට දැනුමේ බලපෑමක් නැහැ. මෙච්චර මෙච්චර දැනුම් තියන අයසරයි පුළුවන් නේ මොකක්වත් නැහැ. එතෙන්දි ඕන කරලා තියෙනවා තමන්ගේ ජීවිතයත් එක්ක හෙට්ටු කරන ගතියක්. හැබැයි කලින් සීලය ඕනේ බුදුන් ඇදහිල්ල ඕනේ. මෙතෙන් ගියාට පස්සේ ඒක දෙන්න නම් ඒ පෙන්නලා දීලා තියෙන එහෙම කරපු පිරිසක් මැද හිටියොත් ඉබේම ඒ ගැම්ම එනවයි කියලා. එහෙම වෙණි ආකල්ප සහිත පිරිසක් එක්ක ඉන්නකොට ඉබේම එනවා. එහෙම නැත්නම් එක්කෙනෙකුට නම් කවදාකවත් Taman වශයෙන් හිතෙන්නේවත් නැතුළු මෙහෙම කරන්නේ. නෑ විසාකාව අවුරුදු 7 දී වෙලා තිබුණේ නෑ. මේ අවුරුදු 7 දී සුමනාව විසාකාව අවුරුදු 7 දී කෙරුවේ මල්මද කුමාරිකාවන් වශයෙන්. එතකොට ගිහිගේ බලපෑමක් නැහැ. ඒ කියන්නේ නිවන මේ පච්චේ පරිග්‍රහ ඥානෙට යනකොටමත් කියනවා චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් වෙනවා කියලා. එතකොට පළවෙනි මාර්ග ඥානේ සෝවාන් වෙනකොටමත් කියනවා රහත් හිත අත්දකින්නයි කියලා. ඉතින් හොඳටම පැහැදිලිවම ඒ පාරෙමයි. ආපහු ගමනක් නැහැ. නමුත් අන්තිම කරලා නැහැ. එමකට සම්පූර්ණ ගඟට වැටෙනවා වගේ ඉතින් ආයේ මුහුදට වැටලා මිසක් ආය නතර වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ ටික කරගන්න පුළුවන් නම් මේ කාලේ හැටියට ඒක අපිට ලොකු බලංගාවීමක් ලොකු බලාපොරොත්තුවක්. ඒ නිසා මතක තියාගෙන ඉන්න ඕනේ මේක භාවනා ඉස්සරහට යන්න යන්න අභියෝගය එහෙම නැත්නම් ඒ ඒ වෙලාවේදී ගන්න තීන්දුව බොහොමත්ම සංවේදනීය විදිහට බලපාන පටන් ගන්නවා. කායවත් අහා ඉන්න පස්සේ අහන්නම් කියලා බෑ. ආපු වෙලාවේදී අභීතව නිර්භීතව ඉදිරියට යන්න ඔය බොජ්ජංග ධර්ම සත්‍ය ධම්ම විචය ආදී දේවල් ඉතින් පෙළ ගැහිලා යන්න ඕන. මම දන්නේ මේ මම විස්තර කරන්න හදන කාරණාවට කතා වුණාද මේක නැත්නම් මේ වෙනදට වැඩි තොරතුරු ප්‍රමාණයක් ලැබුණයි කියලා මම හිතන්නේ ඉවර කරන්නම් බෑ. දෙක මම දැන් ප්‍රශ්නේ ආපේ කරන සතුට වෙනවද දන්නේ. ඊගායක ආනාපාන සති භාවනාදී ඇතිවන ආස්වාද ප්‍රසආද අතර වෙනස සියුම් වී නොදෙනී යෑමෙන් පසුව ඇති වෙන తත්වයේ දැනව දැනව යන මෙනෙහි කිරීම කළ යුතුද නැතොත් ඒ ඇති වෙන తත්වයේ දේශ සතියෙන් යුක්තව බලා සිටීම පමණක් කළ යුතුද බව පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඇත්තටම ආධුනිකයට කියන්නේ මෙනෙහි කරන්නයි කියන්නේ. කළ යුත්තක් වශයෙන් නමුත් හොඳට පුරුදු වුණාට පස්සේ මෙනෙහි කරත් නැතත් ඒ தත්ත්වේ තියාගෙන ඉන්න පුළුවන් ශක්තිය එනවා. මෙනේ නොකරේ தત્ත්වය තියාන සිටීම මෙනේ කරන තත් මෙනේ කරමින් தત્ත්වය තියානට වැඩිය හොඳයි. නමුත් ඒක අර හුණු වෙනකම් පුරුදු වෙනකම් මෙනේ කිරීම තුළින් ගෙනියන නිසා ආස්වාද ප්‍රසආස වශයෙන් මෙනේ කරන්න බැන්නම් දැනෙනවා දැනෙනවා නැත්තම් ඉන්නවා නැත්නම් ඉඳගෙන ඉන්නවා කියන වගේ පොදු මාතෘකාවකින් මෙනෙහි කරන්න කියනවා. ඒක නැත්නම් හුඟක් වෙලාට වෙන්නේ මේකෙදී අරමුණු නොදෙනී යෑමත් එක්ක නින්දට වැටීම සිදු වෙනවා.